කටිනාස්තරණ විනය කර්මය සංඝාටි උත්තරාසංග අන්තරවාසක යන නම් වලින් තුන් සිවුරු ඊටා පරිභෝග කරන්නා වූ භික්ෂූන් වහන්සේට එක් රාත්‍රියකදු තුන් සිවුරෙන් වෙන්ව විසුවහොත් නිසඟි පචිති ඇවත් වෙයි එබැවින් එසේ තුන් සිවුරු පරිහරණය කරන භික්ෂූන් වහන්සේට යන යන තැනට තුන් සිවුරු රැගෙන යාමට සිදු වෙයි. එය භික්ෂූන් වහන්සේට තරමක කරදරයකි. කොසල් රජතුමාගේ සොහයුරු වූ 39ක් වූ බද්ද වග්ගිය තෙරුන් වහන්සේලාට එයින් වූ කරදරය දුටු මහා කාරුණික වූ තථාගතයන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේට තරමක පහසුවක් ඇති කර දෙනුවස් අනුජානාමි භික්ඛවේ වස්සං වුත්ථානං භික්ඛූනං කටිනං අත්ථ රීතුං යයි භික්ෂූන් වහන්සේට පංච ආනිසංසයක් ලැබෙන්නා වූ කටිනාස්තරණ විනය කර්මය අනුදන වදාළසේක ඒ සිදු කරන්නේ මෙසේය ගිහි වූ හෝ පැවිදි වූ හෝ යම්කිසි සදහැවතෙකු විසින් කටිනත්තාරයට નિયમિત කාලය තුලදී පෙරවස් වැස පවාරණය කළ භික්ෂූන් විශේෂෙහි ඉමං කඨින චීවරං සංඝස්ස දේම යයි චීවරයක් සංඝසතු කොට පිදූ කලෙහි මහා සංඝයා වහන්සේ විසින් එයගෙන සීමාවට රැස්ව කටිනාස්තරණ විනය කර්මය කරනු සඳහා එය දීමට සුදුසු භික්ෂුවක් තෝරා මතු දැක්වෙන කර්ම වාක්‍ය කියා කඨින වස්ත්‍රය ඒ භික්ෂුවට ප්‍රදානය කළ යුතුය. කර්ම වාක්‍ය මෙසේය. සුනාතුමේ භන්තේ සංඝෝ ඉදං සංඝස්ස කඨින දුස්සං uppannං යදි සංඝස්ස පත්ත කල්ලං සංඝෝ ඉමං කඨින දුස්සං තිස්ස භික්ඛුනෝ දදෙය්‍ය කඨිනං අත්තරිතුම් ඒසා ඤත්ති සුනාතුමේ භන්තේ සංඝෝ ඉදං සංඝස්ස කඨින දුස්සං uppannං සංඝෝ ඉමං කඨින දුස්සං තිස්සස්ස භික්ඛුනෝ දේති කඨිනං අත්තරිතුම් යස්සා යස්සමතෝ කමති ඉමස්ස කඨින දුස්සස්ස තිස්සස්ස බික්ඛුනෝ දානං කඨිනං අත්තරීතුම් සෝ තුන්හස්ස යස්ස නඛමති සෝ බහසෙය්‍ය දින්නම් ඉදං සංඝේන කඨින දුස්සං තිස්සස්ස බික්ඛුනෝ කඨිනං අත්තරිතුම් කමති සංඝස්ස තස්මා තුන්හි ඒව මේතං ධාරයාමි මෙසේ සංඝයා විසින් එක් භික්ෂුවකට දෙන ලද ඒ කටින වස්ත්‍රය පූජා කළ පින්වතුන් විසින්ම කපා මසා පඩුපවා අදිෂ්ඨානයට යෝග්‍ය වන පරිදි පිළියෙල කර තිබෙන වස්ත්‍රයක් හෙවත් සිවුරක් වේ නම් වස්වසු සීමාව තුල හිඳ එහි කබ්බින්දු තබා එය දෙපොට සිවුරක් නම් තමාගේ පරණ සංඝාටිය පච්චුද්ධරණය කොට ඉමං සංඝාටින් අදිඨාමි යයි තුන්වරක් කියා එය ඊටා ගත යුතුය. තනිපොට සිවුරක් වී නම් පරණ උත්තරා සංඝය පච්චුද්ධරණය කොට ඉමං උත්තරා සංඝං අදිඨාමි යයි තුන්වරක් කියා එය ඊටා ගත යුතුය. අඳනයක් නම් පරණ අන්තරවාසකය පච්චුද්ධරණය කොට ඉමං අන්තරවාසකං අදිඨාමි යයි තුන්වරක් කියා එය ඊටාගත යුතුය. ඉක්බිති ඒ චීවරය අතටගෙන එය සංඝාටිය නම් හිමාය සංඝාටියා කටිනං අත්තරාමි යයි තුන්වරක් කිය යුතුය. උත්තරා සංගය නම් ඉමිනා උත්තරා සංඝේන කටිනං අත්තරාමි යයිද අන්තරවාසකය නම් ඉමිනා අන්තරවාසකේන කටිනං අත්තරාමි යයිද කිය යුතුය එසේ කීම කටිනස්තරණ විනය කර්මයයි එය කල් එය කල කල්හිද ඒ භික්ෂූන් වහන්සේට බුද්ධ ආඥාව වූ පරිදි අනාමන්ත චාරාදී පංච ආනිසංසය ලැබෙන්නේය. එක්විති ඒ භික්ෂුව විසින් කටිනාස්තරණ කර්මය අනුමෝදන් කරවිය යුතුය. එය කරන්නේ මෙසේය. ඒ භික්ෂුව විසින් සිවුර ඒකාංශ කොට පොරවා ඇඟිලි බැඳ සංඝයා හට තමා සංඝ ස්තවීර නම් අත්තං ආවුසෝ සංඝස්ස කටිනං ධම්මිකෝ කඩිනත්තාරෝ අනුමෝදත්ත යයි තුන්වරක් කිය යුතුය. තමාට වැඩිමහල්ලෝ එහි වෙත්නම් අත්තං බන්තේ සංගස්ස කටිනං ධම්මිකෝ කටිනත්තාරෝ අනුමෝදත යයි කිය යුතුය. අනුමෝදන් වන භික්ෂූන් විසින් අත්තත්තං බන්තේ සංගස්ස කටිනං ධම්මිකෝ කටිනත්තාරෝ අනුමෝදාමි යන වැකිය ඒකාංශ කොට පොරවා උක්කුටිකේන් හිඳ ඇඟිලි බැඳ කියා කටිනත්තාරය අනුමෝදන් විය යුතුය. ඉන්පසු අනුමෝදන් වූ භික්ෂූන්ටද පංච ආනිසංශය හිමි වෙයි. කටින වස්ත්‍රය වැඩ නොනිම වූ වස්ත්‍රයක් වේ නම් පුබ්බකරණං සත්තහි ධම්මේහි සංගහිතං දෝවනේන විචාරේන විචාරණේන ඡේදනේන බන්ධනේන සිබ්බනේන රජනේන කප්පකරණේන යනුවෙන් දක්වන සේදීම නූල් ගසා කඩවෙන් කිරීම කැපීම බොරු නූල් දැමීම ආදීන් කඩ එකතු කිරීම මැසීම පඩු පෙවීම කබ් බින්දු තැබීම යන పూర్ව කෘත්‍ය හත එදිනම කොට නිමවා එදිනම කටිනත්තාරය කළ යුතුය. කටිනං කේන දින්නම් වට්ඨති යේන කේනචි දේවේන වා මනුස්සේන වා පංචාන්නං වා සහ ධම්මිකානං අඤ්‍යතරේන දින්නම් වට්ඨති යනු අටුවා හේයින් යම් කිසි මිනිසියෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ භික්ෂුවක් විසින් හෝ භික්ෂුණියක විසින් හෝ සාමණේරයෙකු විසින් හෝ සාමණේරියක විසින් හෝ සික්ඛමානාවක් විසින් හෝ දෙන ලද වස්ත්‍රය කටිනයට සුදුසු වන්නේය. කටිනය දිය යුතු හැටි නොදන්නා පින්වතෙකු විසින් එය කෙසේ දිය යුතුදැයි භික්ෂූන්ගෙන් විචාල හොත් තුන් සිවුරු අතුරෙන් එක්තරා සිවුරකට පොහෝනා වස්ත්‍රයක් ඉර උදාවන වේලෙහි කටින දුස්සං දේම කියා දිය යුතු බවත් එය කිරීමට ඉදිකටු නූල් හා පඳුත් එයට සහභාගි වන භික්ෂූන්ට දානයත් දිය යුතු බව ඒ පින්වතාට කිය යුතුය. ඒ බව විනය අටුවාවෙහි දක්වා තිබෙයි. කටිනය සඳහා වස්ත්‍රයක්ම දිය යුතුය කියා හෝ කොට නිම වූ සිවුරක් දිය යුතුය කියා හෝ විනය පාළියේහි කටිනය දීම පිළිබඳ වචන මාත්‍රයකදු සඳහන් කොට නැත. අටුවාවෙහි තුන් සිවුරෙන් එකකට පොහොනා වස්ත්‍රයක් දිය යුතුයයි දක්වා තිබෙන්නේ වැඩ නිම කළ සිවුරක් නොදිය යුතු නිසා නොව ඒ කාලයේ පැවති සිරිත අනුවය. අතීත කාලයේ සිවුරු මසා ගැනීම කරන ලද්දේ භික්ෂූන් විසිනි. දායකයෝ සිවුරු පිනිස වස්ත්‍රම පිදූහ. අටුවාවෙහි දැක්වෙන පරිදි යම්කිසි දායකයෙකු විසින් කටිනය පිනිස පුදන ලද වස්ත්‍රය සංඝයා විසින් ඒ පිරිසෙහි වූ භික්ෂූන් අතුරෙන් දි รา ගිය සිවුරු ඇති භික්ෂුවකට දිය යුතුය. දි รา ගිය සිවුරු ඇත්තෝ නැත්තාහු හෝ බොහෝ දෙනෙක් ඇත්තාහූහෝ වෙත්නම් ඒ වස්ත්‍රය වෘදයාට දිය යුතුය. වෘදයන් අතරනුදු එදිනම කපා මසා පඩුපවා සිවුර කොට නිමවා කටිනේ ඇතිරීමට සමත් මහ පිරිස් ඇති තැනැත්තෙකුට දිය යුතුය. ඉදින් වෘදයා එසේ කිරීමට සමත් නොවි නවකයෙක් සමත් වේ නම් නවකයාට කටින වස්ත්‍රය දිය යුතුය. සංඝයා විසින් මහතෙරුන් වහන්සේට සංග්‍රහ කිරීම වටනේය. එබැවින් නුඹ වහන්සේ පිළිගනු මැනව. අපි එය නුඹ වහන්සේට කර දෙන්නෙමුය. යැයි සංඝයා විසින් මහා ස්තවීරයන් වහන්සේට කිය යුතුය. කටින චීවරය සමග පිරිනමන පරිෂ්කාර කඩින චීවරයක් පුදන කලෙහි දායකයෝ එහි පරිවාර පරිස්කාර වශයෙන් තවත් චීවර ආදී බොහෝ වස්තුන් පුදති. ඒවා කටින ආනිසංස පරික්කාර නමි. ඒවා ගැන පිළිපැදිය යුතු අන්දම විනය අටුවාවෙහි දැක්වෙන්නේ මෙසේය. මෙසේ කටිනේ අතුල කලෙහි ඒ කටින චීවරය සමග ගෙන ආ ආනිසංස පරිස්කාරයන් දායකයෝ අපගේ කටිනය ගන්නා තෙරුන් වහන්සේටම දෙමුය කියා දෙත්නම් ඒවා භික්ෂු සංඝයාට අයිති නැත. දායකයෝ ඒවා ගැන කිසිවක් නොකියා ගියාහුනම් ඒ පිරිකර සංඝයාට අයිතිය. එබැවින් කටිනය ලැබූ භික්ෂුවගේ අන්සිවුරුත් දුබල වී ඇත් නම් සංඝයාට දන්වා ඒ සිවුරු පිණිසද කටිනත් තාරකයාට වස්ත්‍ර දිය යුතුය. කර්ම වාක්‍ය කිය යුත්තේ කටින චීවරය සඳහා පමණකි. ඉතිරි කටිනානිසංසයන්ගෙන් බලවත් වස්ත්‍ර එනම් ශක්තිමත් හොඳ වස්ත්‍ර වස්සාවාසික කතිකාවත් වෙන් දිය යුතුය. තිතිකාවක් නැතහොත් මහතෙරුන් වහන්සේගේ පටන් පිළිවෙලින් දිය යුතුය. ගරු භාණ්ඩ නොබෙදිය යුතුය. බොහෝ භික්ෂූන් වහන්සේලා වාසය කරන තැන්වලට සාංගික වශයෙන් ලැබෙන සිවුරු වැඩිමහලු පිළිවෙලින් ලැබෙන ලැබෙන හැටියට බෙදා දෙනු ලැබෙයි. ඒ කරන්නේ මෙසේය. අද සිවුරු පහක් ලදහොත් මහතෙරුන් වහන්සේගේ පටන් පිළිවෙලින් පස් නමකට ඒ සිවුරු දෙති. ඊට පසු ලැබෙන සිවුරු සවෙනි තෙරුන් වහන්සේගේ පටන් පිළිවෙලින් දෙනු ලැබේ. තිතිකාවය යයි කියනුයේ සිවුරු දීම නැවතුණු තැනය. පිළිවෙලින් සිවුරු දීගෙන આવුත් නැවතුණු තැනක් ඇතිනම් කටිනානිසංස වස්ත්‍ර ඒ තිතිකාවේ පටන් බෙදනු ලැබේ. කටින විපත්ති කටිනය අතුලේ වී නමුත් කටිනාස්තරණ විනය කර්මය සිද්ධියට නොබමිනීමේ කරුණු සූවිස්සක් මහා වග්ගපාලියෙහි වදාරා තිබෙයි. ඒ සූවිස්ස සංග්‍රහ කොට ගතහොත් කරුණු කීපයකි. අදිෂ්ඨානයට යෝග්‍ය සිවුරක් වන පරිදි සිවුර පිළිබඳව කළ යුතු දෑ සම්පූර්ණ නොකළ සිවුරකින් කටිනය අතුලේද එය සිද්ධියට නොපැමිණෙයි. මහා වග්ගයේහි දේශිත සූවිසි විපත්තීන්ගෙන් බොහෝ ගණනක් කියන ලද කරුණෙහි සංග්‍රහ වෙයි. න නිමිත්ත කතේන අත්තත්තං හෝති කඨිනං න පරිකතා කතේන අත්තත්තං හෝති කඨිනං මහා වග්ගපාලි මේ වස්ත්‍රය හොඳය මෙය කඨින චීවරයකට සුදුසුය යනාදීන් නිමිති ඇති කිරීමෙන් ලබාගත් වස්ත්‍රයෙන් කටිනය අතුලේද සිද්ධියට නොපැමිණෙයි. කටින දීම හොඳ පින්කමකි. වෙන අවුරුදුවල නම් මේ කාලයේ කටින දෙනවාය මේ අවුරුද්දේ ඒ ගැන සූදානමක් නොපෙනේය. යනාදීන් වටින් පිටින් කතා කොට උපදවාගත් වස්ත්‍රයෙන් කටිනේ අතුලේද සිද්ධියට නොපැමිණෙයි. මේ කරුණු දෙක විශේෂයෙන් භික්ෂූන් විසින් මතක තබාගත යුතු කටින විපත්ති දෙකකි. මෙය විස්තර කරන විනය අටුවාවෙහි කඨිනං නාම අති උක්ඛට්ඨං වට්ටති මාතරම්පි විඤ්ඤාපේතුං න වට්ටති ආකාසතෝ ඔතින්න සදිසමේව වට්ටති යයි කියා තිබේ එහි තේරුම කටින ඊතා උත්කෘෂ්ට වූයේම වටනේය. මවටවත් කියා ලබා ගන්නට නොවටනේය. භික්ෂුවකගේ කිසිම නිමිත්ත කාරණයක් හෝ පරිකතාවක් හෝ ඉල්ලීමක් හෝ නැතිව අහසින් වැටුණාක් මෙන් ලද වස්ත්‍රයක්ම කටිනය පිනිස වටනේය යනුයි මෙහි අහසින් වැටීමේ උපමාව දක්වා තිබෙන්නේ ইহත දැක් වූ ඉල්ලීම් නිමිති පහල කිරීම වටින් පිටින් කතා කිරීම වලින් තොරව දායකයෙකුගේ කැමැත්තෙන්ම පුදන ලද්දක් විය යුතු බව දැක්වීම පිණිසයි. ඇතැම්හු ආකාසතෝ ඔතින්න සදිසමේව වට්ටති යනු අටුවා පාඨය වර්ධවා තේරුම්ගෙන කටිනය කලින් භික්ෂූන්ට දැනුම් දීමක් නොකොට හදිසියෙන් දිය යුත්තක් යයි කියති. කටිනයක් දෙන බව කලින් භික්ෂූන්ට දැන්වීමෙන් වන කටින විපත්තියක් නැත. කටිනය දීම සම්බන්ධයෙන් නොදන්නා දෙයක් භික්ෂූන්ගෙන් අසා ගැනීමෙන් හෝ එසේ අසන කෙනෙකුට ඒ කාරණය කියා දීමෙන් හෝ වන කටින විපත්තියක්ද නැත. කටිනයක් දෙනු කැමැති දායකයාගේ ඉල්ලීම පරිදි භික්ෂුවක් විසින් ඒ කටයුත්තට උවමනා පමණ භික්ෂූන් වහන්සේලා පමුණවා දීමෙන් වන කටින විපත්තියක්ද නැත. න කුක්කුක්කතේන අත්තං හෝති කටිනා යනු වදාළ බැවින් తాවකාලික වශයෙන් දෙන වස්ත්‍රයකින් කටිනය අතුලේද සිද්ධියට නොපැමිණෙයි. නසන්ති කතේන අත්තං හෝති කටිනං යයි වදාළ බැවින් sannidhi කල චීවරයෙන් අතුලේද කටිනාස්තරණය සිදු නොවේයි කරණ sannidhiය නිචය sannidhiය යයි sannidhiය දෙවදෑරුම් වෙයි සංඝයා විසින් භික්ෂුවකට කටින වස්ත්‍රය දුන් පසු එදිනම සිවුරක් නොකොට එය තබාගෙන සිට පසු දිනකදී සිවුරක් කිරීම කරණසන්නිධි නමි. එබඳු සිවුරකින් කටිනය අතුලේද කටිනාස්තරණ විනය කර්මය සිද්ධ නොවේ. කටිනය පිණිස ලද වස්ත්‍රය එදිනම යම්කිසි භික්ෂුවකට නොදී පසුදිනකදීම නිචය සන්නිධි නමි. එබඳු සිවුරකින් කටිනය අතුලේද සිද්ධියට නොපැමිණේ. න නිසග්ගියේන අත්තං හෝති කටිනා යයි වදාළ බැවින් සිවුර කරගෙන යන කලෙහි නිමවන්නට කලින් අරුණ නැගීම වූ සිවුරෙන් කටිනේ අතුලේද නොඅතුලේ වෙයි න අඤ්ඤත්‍ර සංඝාටියා අත්තත්තං හෝති කටිනං යනාදිය වදාලේ බැවින් සංඝාටිය උත්තරාසංගය අන්තරවාසකය යන මේ තුන හැර අනිකකින් කටිනය අතුලේද නොවතුලේ වෙයි. කලින් කල සිවුරෙන් කටිනය ඇතිරීම න අඤ්ඤත්‍ර පංචකේන වා අතිරේක පංචකේන වා තද හේව සංචින්නේන සමණ්ඩලිකතේන අත්තං හෝති කටිනා යනු වදාළ බැවින් කටින වස්ත්‍රය ලැබූ ඒ දිනෙහිම පස් කඩක් කොට හෝ පස් කඩකට වැඩි කඩ ගණනකට හෝ කපා මහා මණ්ඩල අර්ධ මණ්ඩල දක්වා නොකලා වූ කඩ නොකැපූ හෝ කඩ දෙක තුනකට කපා කලා වූ හෝ සිවුරකින් කටින අතුලේද එය නොඅතුලේ වෙයි බොහෝ දෙනා කලින් කර තිබෙන සිවුරකින් කටිනය ඇතිරීම වර්ධයයි ගන්නේ ඉහත කී පාඩය වර්ධවා තේරුම් ගැනීමෙනි. ඒ පාඩයෙන් දක්වන ප්‍රධාන කාරණය කඩ නොකැපූ හෝ පසකට අඩු කඩ ඇත්තා වූ හෝ චීවරය කටිනාස්තරණයට නුසුදුසු බවය. තදබේව යන වචනයෙන් ඒ පාඩයට යොදා තිබෙන්නේ ඉහත දැක් වූ sannidhiya හා nissaggiya සම්බන්ධයෙනි. කලින් කටින වස්ත්‍රයෙහි කර තිබූ දෙයක් සම්බන්ධයෙන් sannidhiyak නොවේ. එය වන්නේ සංඝයා විසින් වස්ත්‍රය ලැබූ පසු එදිනම සියල්ල නිමකොට කටිනය නොඇතිරීමෙනි. කටින වස්ත්‍රය ලැබ එය සංඝයා විසින් සුදුසු භික්ෂුවකට දුන් පසු කල යුතු සත්වදෑරුම් పూర్ව කෘත්‍ය කල යුතුය. කල යුතු పూర్ව කෘත්‍යයන් අතුරෙන් යම් යම් කෘත්‍යයක් ඒ වස්ත්‍රෙහි කලින් කෙරී තිබේ නම් ඒවා නැවත කරන්නට උවමනාවක් නැත. పూర్ව කෘත්‍යයන් කළ යුතු වන්නේ ඒවා කෙරී නැතහොත්ය. මසා පඩුපවා ඇති වස්ත්‍රයක් ලදහොත් එහි పూర్ව කෘත්‍ය වශයෙන් කරන්නට ඉතිරි වී ඇත්තේ කබ්බින්දු තැබීම පමණකි. එය කොට ඊටා එයින් කටිනය අතුල කල්හි කටිනාස්තරණය සිද්ධ වෙයි. ඒ වංචපන භික්ඛවේ පබ්බචේතබ්බෝ උපසම්පදාතේ තේතබ්බෝ පටමං කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්තානි අච්ඡාදෙත්වා ඒකංසං උත්තරාසංගං කාරාපෙත්වා භික්ඛූණං පාදේ වන්දේ පෙත්වා යනාදීන් මහා වග්ග පාළියේහි පැවිදි කරන හැටි වදාරා තිබේ. යම් කිසිවෙකු කලින් කෙස්රවුල් බාගෙන පැවිදි වන්නට පැමිණියහොත් ඉහත කී දේශනය අකුරටම පිළිපදින්නට ඔහුගේ හිස නැවත කෙස් හිටවා කපන්නට හෝ කපා පැවිදි කරවීමට නැවත කෙස්රවුල් වැඩනතුරු බලා සිටින්නට හෝ වොමනා නැත. කෙස් රැවුල් පහ කිරීම සිදු වී තිබෙන බැවින් සිවුරු හඳවා ඔහු පැවිදි කළ යුතුය. එමෙන් పూర్ව කෘත්‍යයෙන් සිදු වී තිබෙන කටින වස්ත්‍රයක් ලදහොත් එහි නැවත పూర్ව කෘත්‍යයන් කරන්නට ඕමනා නැත. ඇත්තේ නොනිමි పూర్ව කෘත්‍යයක් වේ නම් එය කොට කටිනය ඇතිරීමටය. කලින් කෙස් රැවුල් කපාගෙන උන්නහුගේ පැවිද්ද සිදුවන්නාක් මෙන් කලින් පූර්ව කෘත්‍ය නිම වී ඇති සිවුරෙන් කරන කටිනාස්තරණයද සිදුවේ. කලින් කර තිබීමෙන් එයට වන බාධාවක් නැත. එබැවින් විනය අටුවාවෙහි ඒවං දින්නේ පන කටිනේ සවේ තං කටින දුස්සං නිට්ටත්ත පරිකම්ම වේව හෝති ඉච්ඡේතං කුසලං ච නෝචේ නිට්ටත පරිකම්මං අහං තේරෝති වා බහුසුතෝති වා ඒකේනාපි ආකාතුං න ලබති සබ්බේ හේව sannipatitwa dhovanassabbana රජනානි නිට්ඨාපේ තබ්බානි මෙසේ කටිනේ දුන් කලෙහි ඉදින් ඒ කටින වස්ත්‍රය වැඩ ඉවර වූවක් වේ නම් එසේම හොඳය ඉදින් වැඩ ඉවර වූවක් නොවේ නම් මම ස්තවීර වෙමිය මම බහුශෘත වෙමිය යයි එක් භික්ෂුවක් විසිනුදු නොකරන්නට නොලබයි හැමදෙනාම රස්ව සේදීම් මැසීම් පණුපෙවීම් නිම කළ යුතුය යන ඒ pāli පාඨයේ තේරුමයි ත්‍රිපිටකධාරී සාරිපුත්ත ඉස්තවීරයන් වහන්සේගේ pāli මුත්තක විනය විනිශ්චයෙහිද ඒ පාඨයේ එසේම සඳහන් වේ. ඒ පාඨය විනයාලංකාර ටීකාවෙහි වර්ණනා කර ඇත්තේ මෙසේය. සචේතං කටින දුස්සං නිට්ඨිතං පරිකම්මමේව හෝති යන මේ පාඨයෙන් කටින වස්ත්‍රය නම් හුදෙක් ප්‍රකෘති වස්ත්‍රයක්ම නොවේය. නිමියා වූ සත්වදෑරුම් පූර්ව කෘත්‍ය ඇති චීවරයක් වේය. යයි දක්වයි. එබැවින් වැඩ නිම වූ සිවුරක් කටිනය සඳහා දුන් කලෙහි සත්වදෑරුම් పూర్ව කෘත්‍යයන් වොමනාවක් නැත. හුදෙක් පච්චුද්ධාරණ ආදිය පමණක් කළ යුතුය. ඉදින් කිසි పూర్ව කෘත්‍යයක් නිම කොට නැත්තේ නම් යටත් පිරිසෙයින් කබ්බින්දු තැබීමේ මාත්‍රය පමණකවත් ඉතිරිව ඇත්තේ නම් එය නිම කොට පච්චුද්ධාරණ ආදිය කළ යුතුය. දායකයා විසින් කලින් කපා මසා පඩුපවා දුන් සිවුරෙන් කටිනය අතුල යුතු බව වජිරබුද්ධි ටීකාවෙහි මෙසේ දැක්වේ. එදින් දායකයා කරන ලද පූර්ව කරන ඇති වස්ත්‍රයක්ම සංඝයාට දේනම් සංඝයා විසින් පිළිගෙන කර්ම වාක්‍යයෙන් කටිනත්තාරකයාට දිය යුතුය. කටිනත්තාරකයා විසින් සීමා මණ්ඩලය වස්වැසු සීමාවටද අයත් නම් ඒ සීමා මණ්ඩලයේදීම ඊටා කඨිනය අතුරා සංඝයාට අනුමෝදන් කරවිය යුතුය. එසේ කල යුත්තේ කරන ලද పూర్ව කෘත්‍ය ඇති වස්ත්‍රෙහි නැවත කල යුත්තක් නැති නිසාය. යනුවෙන් වජිර බුද්ධි ටීකාවේ සඳහන්ය. තවද තදහේව සංචින්නෝ නේනාති සංගේන කටිනත්තාරකස්ස කම්ම වාචං වත්වා දින්නේනේව තදහේව සංචින්නේන සමණ්ඩලිකතේන භවිතබ්බං පෙය්‍යාලං නදායකේන දීයමානං යයි වජිරබුද්ධි ටීකාවෙහිම මහා වග්ගපාලියේ එන තදහේව සංචින්නේ සමණ්ඩලිකතේන යනාදී පාඨය සංඝයා විසින් කටිනතරකයාට කර්ම වාක්‍ය කියා දුන් කටින වස්ත්‍රය පිළිබඳ වූවක් මිස දායකයා අතේ තිබෙන වස්ත්‍රය පිළිබඳ වූවක් නොවන බව දක්වා තිබේ. දායකයා කොතෙක් කල් තබාගෙන මැසීම් ආදිය කළත් එය දායකයාගේ sannidhiyak මිස භික්ෂු සංඝයාගේ sannidhiyak නොවන බැවින් කලින් මසා තිබූ සිවුර කටිනය ඇතිරීමට නොගත යුත්තක් නොවේයි. කටිනය ගැන මාතිකා අට්ට කතාවෙහි දැක්වෙන්නේ මෙසේය. ඉදින් පෙරවස් වැස නිම කළ භික්ෂූන්ට ගිහි පැවිද්දන් අතුරෙහි යම් කිසිවෙක් මෙයින් කටිනය අතුරත්වා යැයි දැහැමින් සෙමෙන් සිවුරක් දේද එය කන්දකේහි කියන ලද ඤත්ති දුතික කම්ම වාචාවෙන් කඨිනාස්තරණයට සුදුසු භික්ෂුවකට දිය යුතුය. ඒ භික්ෂුව විසින් එදිනම පසක් වූ හෝ අධික වූ හෝ කඩ කපා සංඝාටියක් හෝ උත්තරාසංගයක් හෝ අන්තරවාසකයක් හෝ කළ යුතුය. සෙසු භික්ෂූන් විසින් ඒ භික්ෂුවට සහාය විය යුතුය. ඉදින් කල සිවුරක්ම උපන්නේ නම් යහපත්මය. කඩ නොකැපූ නොමැසූ සිවුර වනාහි නොවටිනේය. මෙසේ අටුවා ටීකාවල නොඑක් තැන්වල දායකයන් විසින් කලින් කපා මසා පඳුපවා පුදන ලද චීවරයද කටිනයට සුදුසු බව දක්වා තිබෙන්නේ න අඤ්ඤත්‍ර පංචකේනවා අතිරේක පංචකේනවා තදහේව සංචින්නේ සමණ්ඩලිකතේන අත්තත්තං හෝති කටිනං යන බුද්ධ වචනේ තේරුම් ගන්නට නොපුළුවන් වීමෙන් හෝ වරදවා තේරුම් ගැනීමෙන් හෝ නොව එහි අර්ථය බුදුන් වහන්සේගේ අදහසේ හැටියටම හරියටම තේරුම් ගැනීමෙනි. මේ අටුවා ටීකාවෙන් ලියා තිබෙන්නේද මෙකලමෙන් භික්ෂූන් විනයට එතරම් ගෞරවයක් නොදක්වන විනය පොතපත භාවිතා නොකරන කාලයකදී නොව ඊට ආදරයෙන් ගෞරවයෙන් විනය සිකපද අකුරටම පිළිපදින විනය ඉගෙනීම උගන්වීම ආදරයෙන් කරන භික්ෂූන් විසූ කාලයේදීය. ඒ කාලයේදීද කටිනාස්තරණය සඳහා නිකම්ම වස්ත්‍රයක් පමණක් නොව දායකයන් විසින් කලින් වැඩ නිමකොට පිදු චීවරයන්ද ගත් බවට කිසිදු සැකයක් නැත. එවෙවින් කලින් කරන ලද සිවුරු වලින් කටින ඇතරීමේ අද ඊයේ පටන්ගත් අලුත් දෙයක් නොවන බව දත යුතුය. කටිනය සඳහා කලින් මැසූ සිවුරු ගතියුතු බවක් බුද්ධ දේශනාවේ නැත. එය අටුවා මතයක් යැයි ඇතම් කෙනෙක් කියති. විනය පිළිබඳව අටුවා මතය බුද්ධ මතය කියා දෙකක් නැත. විනය අඩු වැඩි කිරීමේ හෝ වෙනස් කිරීමේ බලයක් අටුවාචාරීන් වහන්සේලාට නැත. උන්වහන්සේලා බුද්ධ මතයට විරුද්ධ දෙයක් නොපවසන්නාහ. අටුවාවෙන් කරන්නේ ඒ ඒ කරුණු පිළිබඳ බුද්ධ මතය පැහැදිලි කිරීමය. එබැවින් කටිනය පිණිස කලින් මැසූ සිවුර ගැනීමය වස්ත්‍රය ගැනීමය යන දෙකම බුද්ධ මතයම බව දතිය යුතුය. නවීන පොතක අදහස් දායකයන් විසින් කපා මසා පඩුපවා පුදන කටිනය අවලංගු වන හැටියට අටුවා පාට තෝරන්නට මහා උත්සාහයක් ගෙන තිබෙන එක්තරා මහා ස්ථවීර නමකගේ නවීන පොතක දායකයාගෙන් ලද වස්ත්‍රය සංඝයා විසින්ම සිවුරක් කොට කටිනය අතුරන භික්ෂුවට දීමය ලද ප්‍රකාර වස්ත්‍රය දීමය යයි දෙයාකාර දීමක් ඇති බව කියා එවං දින්නේ පන කටිනේ සචේතං නිට්ඨිත පරිකම්මං හෝති ඉච්ඡේතං කුසලං නෝචේ නිට්ඨිත පරිකම්මං හෝති සබ්බේ හේව sannipatitwa දෝවන සිබ්බන රජනානි නිට්ඨාපේ තබ්බානි යන අටුවා පාඨයෙන් සංඝයා විසින් අත්තාරක භික්ෂුවට පැවරූ කටින වස්ත්‍රය නිම කළ පරිකර්ම ඇත්තේ නොවේ නම් සියල්ලන්ම එකතුව සේදීම් මැසීම් පඳු රැඳීම් නිම කළ යුතුයයි දක්වන බව කියා තිබේ. ඒ අටුවා පාටෙන් පෙනෙන්නේද කටින වස්ත්‍රයේ සංඝයා විසින් භික්ෂුවකට පැවරීමෙන් පසු සේදීම් ආදියට සියලු භික්ෂූන් සහභාගී විය යුතු බවය. එහෙත් අර නවීන පොතෙහි පවරා සිවුරු කිරීමද සිවුරු කොට පැවරීමද යන දෙකෙහිම සංඝයා එක්විය යුතුයම වෙයි. අහක් වී නම් දුකුලා ඇවැත්වේ යයි කියා තිබේ. අටුවාවෙහි නොකී පැවරීමට කලින් සිවුරු කිරීමට එක් නොවීමෙන් දුකුලා ඇවැත්වීම ඒ තෙරුන් වහන්සේ විසින් කොයින් සොයාගත්තේ දැයි නොදනිමු. අටුවාචාරීන් වහන්සේගේ අදහස ඒවං දින්නේ පන කටිනේ යනාදී පාටෙන් කටින සිවුර නිමවීමට හැමදෙනා වහන්සේම එක්විය යුතු බව දැක්වීම නම් ඒ සඳහා එපමණ දිග වගන්තියක් කීමට ඕමනා නැත. එසේනම් කිය යුත්තේ ඒවන් දින්නේ පන කටිනේ සබ්බේ හේව sannipatitwa ධෝවන සිබ්බන රජනානි නිට්ඨාපේ තබ්බා කියාය. එසේ කී කල්හි වචන බොහෝ ගණනකින් නොත් නැතිව කිසි අවලකුත් නැතිව කවර අවස්ථාවකදී වුවද කටින චීවරකරණයට එක්විය යුතු බව ප්‍රකාශ වෙයි. චීවරකරණයට එක්විය යුතු බව දක්වන්නට කියන වාක්‍ය මැදට ඒ සඳහාම නම් සචේතං නිට්ඨිත පරිකම්මං හෝති ඉච්ඡේතං කුසලං නොච නිට්ඨිත පරිකම්මං හෝති යනු යෙදීම නිෂ්පලය ඒ යෙදූ කලෙහි භික්ෂුවකට දීමට කලින් කටින චීවරය කරනවා නම් එයට සංඝයා එක්විය යුතු බවද නොකියවේ. ග්‍රන්ථකරණයෙන් අතිශයින් වික්ත වූ තියුණු බුද්ධිය ඇත්තා වූ අටුවාචාරීන් වහන්සේ එබඳු අවුලක් කරගනිද්ද අටුවාචාරීන් වහන්සේ සචේතං නිට්ඨිත පරිකම්මං හෝති යයි කියා තිබෙන්නේ සංඝයා විසින් කළ සිවුරක් ගැන නොව දායකයා විසින් කොට පොදන ලජ චීවරයක් ගැනය. එසේ අර්ථය ගත් කලෙහි කිසිදු අවුලක් නැත්තේය. සංඝයා විසින් කටින චීවරය කොට පසුව කටිනත්තාරක භික්ෂුවට පැවරීමේ සිරිතක් ඇති බව නවීන පොතෙහි දැක්වෙන නමුත් පාළියෙහි හෝ අටුවා ටීකාවල හෝ කිසි තැනක භික්ෂුවකට කටින වස්ත්‍රය සංඝයා විසින් දීමට කලින් පූර්වකරණය සිදු කිරීමේ සිරිතක් ඇති බව දක්වා නැත. එය ඒ තෙරුන් වහන්සේගේ හැඟීම් මාත්‍රයකි. කටින දුස්සයක් උපන් කලෙහි සංඝයා විසින් පිළිපැදිය යුතු ආකාරය පරිවාර පාළියෙහි දැක්වෙන්නේ මෙසේය. සචේ සංඝස්ස කටින දුස්සං uppannං හෝති සංඝේන කතං පටිපච්චිතබ්බං අත්තාරකේන කතං පටිපච්චිතබ්බං අනුමෝදකේන කතං පටිපච්චිතබ්බං සංඝේන ඤත්ති ဒ ුතිය කම්මේන කටිනත්තාරකස්ස භික්ඛුනෝ දාතබ්බං තේන කටිනත්තාරකේන භික්ඛුනා තදහේව ධෝවීත්වා විමච්චිත්වා විචාරෙත්වා චින්දිත්වා සිබ්බෙත්වා රජිත්වා කප්පං කත්වා කටිනං අත්තරීතබ්බං තේරුම ඉදින් සංඝයා හට කටින දුස්සයක් උපනහොත් සංඝයා විසින් කෙසේ පිළිපැදිය යුතුද අත්ථාකාරකයා කෙසේ පිළිපැදිය යුතුද අනුමෝදකයා කෙසේ පිළිපැදිය යුතුද සංඝයා විසින් ඤත්ති ဒ ුතිය කර්මයෙන් අත්ථාකාරක භික්ෂුවට දිය යුතුය ඒ කටිනත්තාරක භික්ෂුව විසින් එදිනම සෝදා, මෙරිකා, විචාරා, කඩකපා මසා, පඳුරාදවා, කබ්බින්දු තබා කටිනේ අතුල යුතුය යනු එහි තේරුමයි. නිකම්ම වස්ත්‍රය කටිනත්තාරක භික්ෂුවට සංඝයා විසින් පැවරීමක් මිස සිවුරක් කොට පැවරීමක් එහි නොකියවේයි. පූර්වකරණය සංඝයාට නොව කටිනත්තාරකයාටය අයත් වැඩක් බවද කියන ලද පරිවාර පාඨයෙන් පෙනෙයි. කටිනත්තාරයට සුදුසු භික්ෂුවගේ අංග දැක්වීමේදී පුබ්බකරණං ජානාති යයි පූර්වකරණය දැන ගැනීම පළමුවන අංගය වශයෙන් දේශනය කර තිබෙන්නේ ද පූර්වකරණය කටිනත්තාරක භික්ෂුව අයත් කාර්යයක් වන නිසාය සංඝයාට අයත් කාර්ය නම් කටිනත්තාරක භික්ෂුවහට පූර්වකරණය සඳහා සහාය වීමය. භික්ෂුවකට පැවරීමට කලින් සංඝයා විසින් කටින චීවරය කිරීම කටිනස්ස පුබ්බකරණං ආදී කිරියා මජ්ජේ අත්තාරෝ පරියෝසානං යන පරිවාර පාඨයටද විරුද්ධය. පූර්වකරණය කටිනය පැවරීමට කලින් කරනවා නම් චීවරය පැවරීම කටිනයාගේ මැදට යා යුතුය. පරිවාරයේහි කටිනයාගේ මැද වශයෙන් දැක්වෙන්නේ පච්චුද්ධාර අදිඨාන කිරියා දෙකය. කරුණ මෙසේහින් සංඝයා විසින් සිවුරක් කොට කටිනත්හාරකයාට දීමේ ක්‍රමය ඒවං දින්නේ පන කටිනේ යනාදී අටුවා පාඨයේ අර්ථය අවුල් කරනු සඳහා ඒ මහතෙරුන් වහන්සේ විසින් මවාගත් කටිනේ පැවරීමේ ක්‍රමයක් බව කිය යුතුය. එසේ කිරීමේ චාරිත්‍රයක් විනෙහි සඳහන් නොවතුදු එයින් කටින විපත්තියක් වන බවක් නම් නොකිය හැකිය. කරණ විප්පන්නං නාම තදහේව චින්දිත්වා අකතං යන අටුවා පාඨයත් ඒ පොතෙහි දායකයන් විසින් කර දෙන චීවරය කටිනේට නුසුදුසු බව දැක්වීමට ගෙනහැර දක්වා තිබේ. මෙය විනය නොදන්නවුන් මුලා කරනු පිණිස ගෙනහැර දැක්වීමට කදිම අටුවා පාඨයකි. කටිනක් කන්දකෙහි කටිනේ පිළිබඳව කියා ඇති කරුණු නොදන්නා වූද කටින විපත් තුන ගැනම නොදන්නා වූද ඕනෑම කෙනෙකු ඒ පාඨය දක්වා මුලා කළ හැකිය. කරන විපන්නං නාම තදහේව චින්දිත්වා අකතං යන අටුවා පාඨයේ අදහස නිවැරදිව තේරුම් ගත හැක්කේ කටින විපත් තුනම එක්තැන් කොට බැලීමෙනි. වත්තු විපන්නය, කාල විපන්නය, කරණ විපන්නය යයි කටිනත්තර විපත් තුනක් පරිවාර පාළියේහි දැක්වේ. එයින් වත්තු විපන්නය යනු කටින වස්ත්‍රය අකප්පිය වස්ත්‍රයක් වීමය. කටින වස්ත්‍රය චීවරයකට නුසුදුසු අකප්පිය වස්ත්‍රයක් වී නම් పూర్ව කරණාදිය කොට එයින් කටිනේ අතුලේද සිද්ධියට නොපමිනේ. කාල විපන්නං නාම අජ්ජ දායකේහි දින්නම් ස්වේ සංඝෝ කටිනත්තාරකස්ස දේති යයි අටුවාවෙහි දැක්වෙන පරිදි අද ලද කටින දුස්සය සංඝයා කටිනතරකයාට අදම නොදී හෙට දේනම් කටින චීවරය කාල විපන්න වෙයි. කාල විපන්න චීවරයෙන් කරන කටිනතරයේද සිද්ධියට නොපැමිණේ. කරණ විපන්න නාම තදහේව චින්දිත්වා අකතං යයි අටුවාවෙහි දක්වන පරිදි සංඝයා විසින් කටිනතරකයාට වස්ත්‍රය දුන් ඒ දිනෙහිම පූර්වකරණය නොකොට පසු දිනක පූර්වකරණය සම්පූර්ණ කළ චීවරය කරන විපන්න නම් වෙයි. එයින් කරන කටිනත්තාරයේද සිද්ධියට නොපැමිණෙයි. කටිනය පිළිබඳව ඇත්තා වූ සියලුම නීති රීති ඇත්තේ සාප්පුවල හෝ දායකයන් ළඟ හෝ තිබෙන වස්ත්‍රය හෝ සිවුරු පිළිබඳව නොවේ. සංඝයා හට පුදන ලද වස්ත්‍ර හෝ සිවුරු පිළිබඳවය. කටිනිය පිනිස දායකයෙකු විසින් නිකම්ම වස්ත්‍රයක් මිස සිවුරක් නොපිදිය යුතුය කියා හෝ සිවුරක් දුනහොත් ඒ නොපිළිගත යුතුය එයින් කටිනය නොඅතුල යුතුයයයි කියා හෝ විනය නීතියක් නැත. ඉදින් දායකයෙකු විසින් වැඩ නිම කළ සිවුරක්ම කටිනය පිණිස පූජා කරන ලද්දේ නම් එය පිළිගෙන සංඝයා විසින් කටිනත්තාරක භික්ෂුවට දිය යුතුය. කැපීම් මැසීම් ආදී පූර්වකරණය එහි කෙරී තිබෙන බැවින් කටිනත්තාරක භික්ෂුව විසින් පූර්වකරණය සම්පූර්ණ කරන්නට කියා එහි පඩු සෝදා හැර නැවත එය කපා මසා පඩුපවා ගැනීමට වොමනාවක් නැත. ඒවා ඒ සිවුරෙහි කෙරී ඇති බැවින් නැවත නොකලාට කරන විපත්තියක් නැත. එය කරන සම්පත්තියෙන් යුක්තය. කපා මසා පඩුපවා ඇති සිවුරක් කරන සම්පත්තිය ඇතිකර ගැනීමටය කියා විනාශ කරනවා නම් එය මහා විහිළුවකි. එබඳු නිෂ්පල වැඩ කරන්නට බුදුන් වහන්සේ නියම නොකරන සේක. එබැවින් කලින් දායකයෙකු විසින් කරන ලද චීවරයෙන් කටිනය ඇතිරීමෙන් කරන විපන්න කටිනයක් නොවන බවත් අද ලැබුණු වස්ත්‍රයේහි පූර්වකරණය පසු දිනක කිරීමෙන්ම චීවරය කරන විපන්න වන බවත් තේරුම් ගත යුතුය. කටින ਵਿਚාරණය උපෝසත පවාරණ විනය කර්මයන්හි මෙන්ම කටිනය පැවරීමේදීද කළ යුතු විනය ਵਿਚාරණයක් ඇත්තේය. එය විනයාලංකාරයේහි මෙසේ දැක්වෙයි. කටින දුස්සය ලැබ සංඝයා සීමාවට රැස් වූ කලෙහි එක් භික්ෂුවක් විසින් ස්වාමීනි සංඝයා හට මේ කටින දුස්සය උපන්නේය. සංඝයා මේ කටින දුස්සය කටින ඇතිරීම පිණිස මෙනම් භික්ෂුවට දෙන්නේ යයි කී කලෙහි අනෙක් භික්ෂුවක් විසින් යමෙක් දි รา ගිය සිවුරක් ඇත්තේද ඒ භික්ෂුවට යයි කියා කිය යුතුය. නැවත පළමු භික්ෂුව විසින් දිරු සිවුරු ඇත්තෝ බොහෝ යයි කියා හෝ මේ දිරු සිවුරු ඇති භික්ෂුවක් නැතයයි හෝ කී කලෙහි අනෙක් භික්ෂුව විසින් එසේනම් වෘදයාටයයි කිය යුතුය. පළමු භික්ෂුව විසින් මේ පිරිසෙහි වෘදයා කවරේදයි කී කලෙහි අනෙක් භික්ෂුව විසින් මෙනම් ඇති භික්ෂුව යැයි කිය යුතුය. නැවත පළමු භික්ෂුව විසින් ඒ වෘද භික්ෂුව අදම සිවුරු කොට කටිනය අතුරන්නට සමත් වේදයි කී කලෙහි අනෙක් භික්ෂුව විසින් ඔහුට එසේ කළ හැක්කේය කියා හෝ සංඝයා මහතෙරුන් වහන්සේට සංග්‍රහ කෙරේයයි කියා හෝ කිය යුතුය. නැවත පළමු භික්ෂුව විසින් ඒ මහ ස්තවීර තෙමේ අෂ්ටාංගයෙන් යුක්ත වේදයි කී කලෙහි අනෙක් භික්ෂුව විසින් එසේය අෂ්ටාංගයෙන් යුක්තයයි කිය යුතුය. ඉන්පසු යහපති ඒ භික්ෂුවට දිය යුතුයයි කී කලෙහි වික්ත භික්ෂුවක් විසින් කර්ම වාක්‍ය කියා ඒ භික්ෂුවට කටින දුස්සය පැවරිය යුතුය. කටින දුස්සය පැවරීමට සුදුසු පුද්ගලයා කටින දුස්සය පැවරීමට සියල්ලෝම සුදුසු නොවේති. අට්ඨං හංගේහි සමන්නාගතෝ පුද්ගලෝ හබ්බෝ කටිනං අත්තරිතුං කතමේහි අට්ඨා හංගේහි පුබ්බකරණං ජානාති පච්චුද්ධාරං ජානාති අදිඨානං ජානාති අත්තාරං ජානාති මාතිකං ජානාති පලිබෝධං ජානාති උද්ධාරං ජානාති ආනිසංසං ජානාති ඉමේහි අට්ඨාංගේහි සමන්නාගතෝ පුද්ගලෝ බබ්බෝ කටිනං අත්තරිතුං යනුවෙන් පරිවාර පාළියේහි පුබ්බකරණය දැනීමය පච්චුද්ධාරය දැනීමය අදිඨාණය දැනීමය අත්තාරය දැනීමය මාතිකාව දැනීමය පලිබෝධය දැනීමය උද්ධාරය දැනීමය ආනිසංසය දැනීමය යන අංග 8න් යුක්ත වන භික්ෂුවම කටිනත්තාරයට සුදුසු වන බව වදාරා තිබේ. කටිනයක් ගැනීමට සුදුසු පුද්ගලයෙකු වනු පිණිස කියන ලද කරුණු 8 භික්ෂුන් වහන්සේලා විසින් උගත යුතුය. පුබ්බකරණය පුබ්බකරණය දැනීමයයි කියනුවේ පුබ්බකරණය ගැන විනය පොතේ එන වාක්‍ය දැන ගැනීම නොවේ සංඝාටි උත්තරා සංඝ අන්තරවාසක යන මේ සිවුරු තුන නූල් ගසා කපාගෙන මසා ගැනීමටත් සමත් වීමය. පච්චුද්ධාරය හා අදිඨාණය මේ කරුණු දෙකද කටිනේ අතුරන භික්ෂූන් වහන්සේලා විසින් විශේෂයෙන් දැනගත යුතුය. මේ කටින කතාවෙහි අදහස් කරන පච්චුද්ධාරය පරිවාරයේහි දැක්වෙන්නේ පච්චුද්ධාරෝ තීහි ධම්මේහි සංගහිතෝ සංඝාටියා උත්තරා සංගේන අන්තරා වාසකේන යයි සංඝාටි උත්තරා සංඝ අන්තර වාසක යන තුන් සිවුර පිළිබඳ වූ පච්චුද්ධාරය කියාය මෙකල තිචීවර ධාරීන් අදිඨාණයෙන් සිවුරු ඊටාගෙන පරිහරණය කරන භික්ෂූහු අල්ප වෙති බොහෝ භික්ෂූහු පහසුව සඳහා පරික්කාර චෝල වශයෙන් සිවුරු ඉටාගෙන පරිභෝග කෙරෙති. එසේ පරිභෝග කරන භික්ෂුවට කටින චීවරය ඉටා ගැනීමට පෙර පච්චුද්ධාරයක් කරන්නට සංඝාටියක් හෝ උත්තරාසංගයක් හෝ අන්තරවාසකයක් හෝ නැත. පරික්කාර චෝල වශයෙන් ඉටාගත් සිවුරු පච්චුද්ධාරණය කිරීම මේ කාරණයට ප්‍රමාණ නොවේ. එසේ ඇති කලෙහි කටිනය අතුල හැකිවීමට භික්ෂුව විසින් කළ යුත්තේ කුමක්ද යන බව විනයාලංකාර ටීකාවේ දැක්වෙන්නේ මෙසේය. සෑම කලෙහි තිචීවර ධාරී අදිඨාණයෙන් ඊටා සිවුරු පරිහරණය අපහසු බැවින් පරිකාර චෝල වශයෙන් ඊටා සිවුරු පරිභෝග කරන භික්ෂුවද පරිකාර චෝල වශයෙන් ඊටාගෙන පරිහරණය කරන සිවුරු පච්චුද්ධරණය කොට කටින ඇතිරීමට සමීප කාලයේදී තිචීවර අදිඨාන විධියෙන් අදිඨාන කරගත් කලෙහි කටින ඇතිරීමට සුදුසු වේය යනු විනය අලංකාර ටීකාවේ දක්වන අදහසයි. එබැවින් පරික්කාර චෝල අදිඨානයෙන් සිවුරු ඉටාගෙන පරිභෝග කරන භික්ෂුවකට කටින චීවරයක් ගන්නට සිදු වහොත් ඒ භික්ෂුව විසින් තමා පරික්කාර චෝල වශයෙන් පරිභෝග කරන සිවුරු වලින් දෙපොට සිවුරක් හා තනිපොට සිවුරක්ද අඳනයක්ද ගෙන ඉමානි චීවරානි පරික්කාර චෝලානි පච්චුද්ධාරාමි යයි කියා ඒවා පච්චුද්ධරණය කොට නැවත ඒවා තිචීවර අදිඨාන විදියෙන් එකින් එක ඊටාගෙන ඒ තියුම් සිවුරෙන් එකක් පච්චුද්ධරණය කොට එය වෙනුවට කටින චීවරය ඊටා කටිනය ඇතිරීම කල යුතුය. පච්චුද්ධාර අදිෂ්ඨාන කර්ම දෙක සම්පූර්ණ වන්නේ එසේ කළ කලහිය. මාත්‍රුකා 8 කටිනය ඇතිරීම එක් භික්ෂුවක් විසින් කරන්නක් වුවද අනුමෝදන් වන්නා වූ භික්ෂූන්ටද එය අයත් වෙයි. එබැවින් පරිවාර පාළියේහි ද්වින්නම් පුග්ගලාණං අත්තත්තං හෝති කටිනං අත්තාරකස්ස ච අනුමෝදකස්ස ච යනුවෙන් අස්ථාරකයාය අනුමෝදකයාය යන දෙදෙනාටම කටිනය අතුරුන ලද්දේ වේය යයි වදාරණ ලදී. අත්තාරක අනුමෝදක දෙපක්ෂයටම අයත් වන්නා වූ ඒ කටිනස්තරණ කර්මය සංසිඳී යන එහි බලය නැති වී යන කටිනස්තරණය අවලංගු වී යන කරුණු 8ක් ඇත්තේය. කටිනස්තරණය අවලංගු වී යාමට කටිනූ ධාරය යයි ද කටිනෝ භාරය යයිද කියනු ලැබේ. කටිනුද්ධාරය වීමෙන් කටිනාස්තරණයෙන් ලැබෙන පංච ආනිසංසයන්ද නැතිවන්නේය. මහා වග්ගපාලියේ කටිනක්ඛන්දකේහි කටිනෝද්ධාරය පිළිබඳ වූ මාතෘකා 8ක් වදාරා තිබේ. කටිනස්තරණයට සුදුසු පුද්ගලයාගේ අංගවල මාතිකං ජානාති යනුවෙන් දැක්වෙන්නේ ඒ මාතෘකා 8 දැන ගැනීමය. මාතෘකා මෙසේ දත යුතුය. 1. පක්කමන්තිකා යම් භික්ෂුවක් වැඩ නිම වූ තමාගේ සිවුරගෙන වස්විසූ ස්ථානයට නැවත නොයන බලාපොරොත්තුෙන් ඒ ස්ථානයෙන් බැහැර ගියේ නම් ඒ භික්ෂුවට උපචාර සීමාව ඉක්මවනු සමගම කටිනුද්ධාරය වෙයි. ඉන්පසු ඒ භික්ෂුව කටිනය ඇතිරීම නිසා ලැබෙන පංච ආනිසංසයට අහිමි වෙයි. මේ කටිනෝද්ධාරය විහාරයෙන් පිටවී යාම අවසන් කොට ඇති බැවින් පක්කමන්තික නම් වෙයි. 2. නිට්ඨානන්තිකා වස්විසු ස්ථානයේදී තමාලත් වස්ත්‍රයගෙන අන් විහාරයකට ගිය භික්ෂුව වස්සාවාසික සීමාවෙන් බැහැරදී මම නැවත වස්විසු විහාරයට නොයමියයි සිතා ගතහොත් ඒ භික්ෂුවට කටිනත්හාරයේ බලය ඇත්තේ ගෙන ගිය වස්ත්‍රයෙන් සිවුර කොට නිවවන තුරු පමණි. සිවුරේ වැඩ නිවවනු සමග ඒ භික්ෂුවට කටිනෝද්ධාරය වෙයි. මේ කටිනෝද්ධාරය සිවුරේ වැඩ නිමවීම කෙලවර කොට ඇති බැවින් නිට්ඨානන්තික නම් වෙයි. 3 සන්නිඨානන්තිකා වස්විසූ තැනින් තමාලස්වත් තමාලත් වස්ත්‍රයගෙන විහාරයෙන් බැහැර ගිය පසු භික්ෂුව විසින් මම වස්විසූ තැනටද නැවත නොයමි මේ චීවරයද නොකරමියයි සිතා ගතහොත් එයින් ඒ භික්ෂුවට කටිනෝද්ධාරය වෙයි නිශ්චය කර ගැනීම කෙලවර කොට ඇති බැවින් ඒ කටිනෝද්ධාරය සන්නිඨානන්තික නම් වෙයි. 4. නාසන්තිකා වස්විසූ තැනදී ලත් සිවුරු පිළිගෙන බැහැර ගිය භික්ෂුව එහිදී මම මෙහිම මේ චීවරය කරමිය නැවත වස්විසූ තැනට නොයමිය යයි සිතාගෙන ඒ සිවුර කරන කලෙහි චීවරය සොරු ගැනීමෙන් හෝ අන් ආකාරයකින් හෝ නැති නම් එයින් ඒ භික්ෂුවට කටිනෝද්ධාරය වෙයි. නැතිවීම කෙලවර කොට ඇති බැවින් ඒ කටිනෝද්ධාරය නාසානන්තික නම් වෙයි. පහ. සවන්තිකා අතුරුන් ලද කටින ඇති භික්ෂුව තමාලත් වස්ත්‍රයගෙන පසුව විහාරයට එන අදහසින් බැහැර යයි. එහිදී ඒ භික්ෂුවට මෙහිම මේ චීවරය කරමියයි සිතේ. භික්ෂුව එහිදීම සිවුර කරයි. සිවුරේ වැඩ අවසන් කරගෙන ඉන්නා වූ ඒ භික්ෂුවට විහාරස්ත සංඝයා විසින් කටිනය උදුරුන ලදය යන ආරංචිය සැලවෙයි. එයින් ඒ භික්ෂුවටද කටිනෝද්ධාරය වෙයි. ඒ කටිනෝද්ධාරය ආරංචිය ඇසීම කෙලවර කොට ඇති බැවින් සමන්තික නම් වෙයි. 6 ආසවච්ඡේදිකා අතුරුන ලද කටිනය ඇත්තා වූ භික්ෂුව වස්විසූ තැනදී සිවුරු නොලැබ සිවුරු ගැන බලාපොරොත්තුවෙන් බැහැර යයි. ඒ භික්ෂුවට වස්විසූ විහාරයෙන් බැහැරදී මම වස්විසූ තැනට නැවත නොයමිය. මෙහිම හිඳ සිවුරු බලාපොරොත්තු වෙමිය යයි සිතෙයි. ඒ භික්ෂුව එහි වෙසමින් සිවුරු බලාපොරොත්තු වන තැනට එළඹෙයි. ඉදින් බලාපොරොත්තු තැනින් සිවුරු නොලැබී ඒ භික්ෂුවගේ බලාපොරොත්තු සුන් වී නම් එයින් ඒ භික්ෂුවට කටිනෝද්ධාරය වෙයි. ඒ කටිනෝද්ධාරය ආශාව සිඳීමෙන් වන නිසා ආසවච්ඡේදික නමි. 7. සීමාතික්කාන්තිකා අතුරුන ලද කටිනය ඇති භික්ෂුතෙමේ චීවර වස්ත්‍රයගෙන විහාරයට ආපසු එන බලාපොරොත්තුෙන් බැහැරයයි. හේ එහිදී සිවුරු කරයි. සිවුරේ වැඩ ඉවර වූ පසු ඒ භික්ෂුව විහාරයට එමිය යන අදහස ඇතුව එහිම කටිනෝද්ධාර කාලය අවසන් වන තෙක් වෙසෙයි. ඒ භික්ෂුවට කාලය ඉක්මීමෙන් කටිනෝද්ධාරය වෙයි. ඒ කටිනෝද්ධාරය චීවර කාලයාගේ අන්තිම දිනය වූ සීමාව ඉක්මීමෙන් වන නිසා සීමාත්තිකාන්තික නම් වෙයි. 8. සහුබ්බාරා අතුරුන ලද කටිනේ ඇත්තා වූ භික්ෂුව නැවතේ විහාරයට එන බලාපොරොත්තුෙන් සිවුරගෙන බැහැර යයි. හේ චීවරය කොට නිමවා නැවත එන බලාපොරොත්තුවෙන් එහිම කල්යවා විහාරයේ භික්ෂූන් කටිනේ උදුරුණ අවස්ථාවෙහි නැවත විහාරයට පැමිණෙයි. ඒ භික්ෂුවට විහාරයේ භික්ෂූන්ට කටිනෝද්ධාරය වනු සමගම කටිනෝද්ධාරය වෙයි. ඒ කටිනෝද්ධාරය විහාරයේ භික්ෂූන්ට වනු සමගම වන බැවින් සහුප්පාර නම් වෙයි. කටිනෝද්ධාරයන් පිළිබඳව විස්තරය කටිනක්ඛන්දකයෙන් තව දුරටත් දත යුතුය. පලිබෝධ 2 ආවාස පලිබෝධය චීවර පලිබෝධය යයි කටිනේ සම්බන්ධයෙන් දත යුතු පලිබෝධ දෙකකි. කටිනාස්තරණය කළ විහාරයේහිම වාසය කළ යුතු බව හා එයින් බැහැර ගියේද නැවත ඒමේ බලාපොරොත්තුව තබාගත යුතු බව ආවාස පලිබෝධයයි. භික්ෂුවගේ චීවරය නොකල බව හෝ නොනිම කරන ලද බව හෝ සිවුරක් ලබා ගැනීමේ බලාපොරොත්තු ඇති බව හෝ චීවර පලිබෝධයයි. කටිනක් කන්දකෙහි පලිබෝධ දෙක වදාරා ඇත්තේය. කටිනාස්තරණය කළ විහාරයේ විසීම ගැන බලාපොරොත්තු ඇති තාක් ආවාස පලිබෝධය පවතී. විහාරය ගැන අපේක්ෂාව හැරදැමීමෙන් ආවාස පලිබෝධය නැති වෙයි. සිවුරක් කර ගැනීමේ හෝ ලබා ගැනීමේ ආශාව පවත්නාතුරු චීවර පලිබෝධය පවතී. සිවුර කර ගැනීමෙන් හෝ වස්ත්‍රය විනාශ වීමෙන්ද බලාපොරොත්තු වන සිවුර නොලැබී බලාපොරොත්තු කඩවීමෙන්ද චීවර පලිබෝධය නැති වෙයි. අටවැදෑරුම් මාත්‍රකාවන්ගේ වශයෙන් ඉහත කී කටිනෝද්දාරයන් වන්නේ මේ පලිබෝධ දෙක සිඳී යාමෙනි. ආවාස පලිබෝධය සිඳ විහාරයෙන් බැහැර වූ භික්ෂුවට චීවර පලිබෝධය සිඳෙනතුරු කටිනාස්තරණයේ බලය පවතී. චීවර පලිබෝධය සිඳුණු පසු ඒ බලය කෙලවර වෙයි. ඉන්පසු ඒ භික්ෂුවට පංච ආනිසංසය නැත. චීවර පලිබෝධයේ සිඳී ඇති භික්ෂුවට විහාරය ගැන අපේක්ෂාව හැරදැමීම සමගම කටිනෝද්ධාරය වෙයි. කටිනෝද්ධාර විනය කර්මය යම් කිසි විහාරයක කටිනය අතුලහොත් හේමන්ත ඍතුවේ අවසානයේ තෙක් ඒ විහාරයේ උපදිනා සියලු සියල්ල කටිනය අතුල භික්ෂූන්ටම හිමි වෙයි. සෙස්සන්ට හිමි නොවේයි. එබැවින් යම් කිසි සදහැවතෙකුට අන්‍ය භික්ෂූන්ටද හිමිවන ලෙස බොහෝ සිවුරු සංඝයාහට පුදන්නට උවමනා වී කටිනෝද්දාරය කරන ලෙස සංඝයාගෙන් ඉල්ලා සිටියහොත් සංඝයා විසින් කටිනෝද්දාරය කළ යුතුය. ඉන්පසු ඒ විහාරයට ලැබෙන සිවුරු සියල්ලම භික්ෂූන්ට සමසේ බෙදා දිය යුතුය. කටිනෝද්දාර කර්ම වාක්‍ය මෙසේය. සුනාතු මේ භන්තේ සංඝෝ යදි සංඝස්ස පත්ත කල්ලං සංඝෝ කටිනං උද්ධාරෙය්‍ය ඒසා ඤත්ති සුනාතු මේ භන්තේ සංඝෝ සංඝෝ කටිනං උද්ධරති යස්සා යස්ස මතෝ කමති කටිනස්ස උබ්බාහාරෝ සෝ තුන්හස්ස යස්ස නක්ඛමති සෝ භාසෙය්‍ය උබ්බතං සංඝේන කටිනං කමති සංගස්ස තස්මා තුන්හි ඒව මේතං ධාරායාමි කටිනත්තාර මූලක ආනිසංසයට වඩා උද්ධාර මූලක ආනිසංසයේ මහත් වේ නම් කටිනෝද්ධාරය කළ යුතුය. උද්ධාර මූලක ආනිසංස අල්ප වේ නම් නොකළ යුතුය. දායකයාගේ ශ්‍රද්ධාව රකිනු පිණිස ආනිසංසය සමවන කලෙහිද කටිනය උදුල යුතුය. ධාර්මික කටිනෝද්ධාරයට විරුද්ධ වීමෙන් ඇවැත් වෙයි. කටින ආනිසංසය කටිනය අතුල භික්ෂූන්ට ඒ විනය කර්මය නිසා බුද්ධ ආඥාව පරිදි ලැබෙන අනුහස් පහක් ඇත. එයට කටිනානිසංසයයි කියනු ලැබේ. තවද කටින චීවරය නිසා ලැබෙන චීවර ආදී පරිස්කාරයන්ටද කටින ආනිසංසය යැයි කියනු ලැබේ. කටින දායකයාට ඒ පිනෙන් ලැබෙන විපාකයටද ඒ නම කියනු ලැබේ. කටිනත්තාරය කළ භික්ෂූන්ට බුද්ධාඥාව පරිදි ලැබෙන ආනිසංස පහ ඒ පිනෙන් ලැබෙන ඵලයක් නොවන බව දත යුතුය. භික්ෂුවට ලැබෙන ආනිසංස පංචකය කටිනක්ඛන්දකෙහි මෙසේ වදාරා තිබේ. කටිනය අතුල භික්ෂූන්ට ඒ හේතුවෙන් කරුණු පහක් කැපවන බව ප්‍රකාශිතය. 1. අනාමන්ත චාරෝ මේ ප්‍රාතිමෝක්ෂයේ අචේලක වර්ගයේ සවන ශික්ෂා පදයයි. මේ සිකපදයේ හැටියට විහාරයේ වෙසෙන භික්ෂුවගෙන් නොවිචාරා ගෙවල් වලට යාමෙන් වන ඇවත කටිනය අතුල භික්ෂූන්ට නොවේයි. කටිනය ඇතිරීමෙන් පසු නොවිචාරා කුලවල හැසිරීමට නිදහස ලැබේ. දෙක අසමාදාන චාරෝ මේ ප්‍රාතිමෝක්ෂයේ නිසංගි පචිති වල දෙවන සිකපදයයි. මේ සිකපදේ හැටියට අදිෂ්ඨාන කරගෙන සිටින තුන් සිවුරෙන් වෙන්ව රාත්‍රී ඉක්මවීමෙන් වන ඇවත කටිනිය අතුල භික්ෂූන්ට නොවේයි. 3. ඝන භෝජනං මේ ප්‍රාතිමෝක්ෂයේ භෝජන වර්ගයේ දෙවන සිකපදයයි. මේ සිකපදයේ හැටියට ඝන භෝජනයේ වැළඳීමෙන් වන ඇවත කටින අතුල භික්ෂූන්ට නොවේයි. 4. යාවදත්ත චීවරං මේ නිසංගි පචිතිවල පළමුවන සිකපදයයි. මේ සිකපදයේ හැටියට දස දිනකට වඩා කල් අතිරේක චීවර තබා ගැනීමෙන් වන ඇවත කටිනේ අතුල භික්ෂූන්ට නොවේ. පහ යෝච තත්ථ චීවරූපාදෝ සෝ නේසං භවිස්සති. කටිනේ අතුල සීමාව තුල මතක වස්ත්‍ර වශයෙන් හෝ සදහවතුන් විසින් සංගසතු කොට පිදීමෙන් හෝ ඒ ඉඩමේ උපදනා දෙයින් හෝ අන් ආකාරයකින් හෝ සංගසතු සිවුරු උපන් හොත් කටිනාස් කටිනානිසංස කාලය තුලදී ඒ සියල්ල කටිනේ අතුල භික්ෂූන්ට හිමි වෙයි. සාංගික වශයෙන් ලැබෙන සිවුරු හැර අන් වස්තු කටිනාත්තාරයේ බලයෙන් හිමි නොවේයි. ඒවා සැමටම හිමිය. මේ ආනිසංස පහ ලැබීම කටිනාත්තාරයෙන් භික්ෂූන්ට වන විශේෂ ප්‍රයෝජනයි. කඨිනාත්තාර කාලය හා ආනිසංස කාලය කටිනස්ස අත්තර මාසෝ ජානි තබ්බෝති වස්සා නස්ස පච්චිමෝ මාසෝ ජානි තබ්බෝ යනු පරිවාර පාලිහෙයින් වස්සාන ඍතුවේ අවසාන මාසය කටිනත්තර කාලයේ හැටියට දත යුතුය. එනම් වප්මස අව පැලෑවියෙහි පටන් ඉල්මස පුර පසළොස්වක දක්වා ඇති 29 දිනයයි. කටිනාස්තරණ විනය කර්මයේ බලය කටිනය අතුල දිනයේ පටන් හේමන්ත ඍතුවේ අවසාන දිනය වූ මැදින් මස පුර පසළොස්වක දිනය දක්වා පවත්නේය. එතෙක් කටිනය අතුල භික්ෂූන්ට කියන ලද පංචානිසංසය ඇත්තේය. අදිෂ්ඨානීය හෝ වික්ඛප්පණය නොකල අතිරේක සිවුරු ඇත්තේ නම් ඒ දිනෙහි ඒවා අදිෂ්ඨාන ආදිය කරගත යුතුය. කටිනය අතුල නොඅතුල සියලු භික්ෂූන්ට වස්සාන ඍතුවේ අවසාන මාසයේ වූ 29 දිනය චීවර කාලයයි. කටිනය අතුල භික්ෂූන්ට වප් මස අව පැලෑවියෙහි පටන් මැදින් මස පුර 15වක දිනේ දක්වා ඇති පස් මසම චීවර කාලය වන්නේය. චීවර කාලයේ අතිරේක චීවරයන් තබා ගැනීමෙන් ඇවැත් නොවේ. කටිනත්තාරය ලබන නොලබන භික්ෂූහු විනය අටුවාවෙහි දැක්වෙන පරිදි කටිනාස්තරණ විනය කර්මය සිදු කිරීමට යටත් පිරිසෙන් භික්ෂුන් වහන්සේලා පස් නමක් සිටිය යුතුය. කටිනය අතුරන්නේ එක් භික්ෂුවක් විසිනි. එය කල හැක්කේ සංඝයා විසින් භික්ෂුවකට දෙන ලද සිවුරකිනි. ඒ නිසා සිවුරු දීමට එය පිළිගන්නා භික්ෂුව හැර තවත් හතර නමක් සිටිය යුතුය. කටිනයක් ඇතිරිය හැකි වීමට යටත් පිරිසෙන් භික්ෂූන් පස් නමක් සිටිය යුත්තේ එහෙයිනි. කටිනේ අතුල හැක්කේ පෙරවස් වැස ප්‍රථම පවාරණයෙන් පවාරණය කළ භික්ෂුවට පමණකි. කටින වස්ත්‍රය පැවරීමට කවර භික්ෂුවකට වුවද සහාය විය හැකිය. කටිනානිසංශය ලබන්නේද පෙරවස් වැස පවාරණය කළ භික්ෂූහුමය. සෙස්සෝ නොලබති. එක් විහාරයක අතුල කටිනේ අනුහස් අන්‍ය විහාරයක වස්වැස පවාරණය කළ භික්ෂූහුද නොලබති. යම් කිසි තැනක පෙරවස් වැස පවාරණය කළ එක් භික්ෂුවකදු වේ නම් අන්‍ය භික්ෂූන්ගේ සහාය ලබා ඒ භික්ෂුවට එතන කටිනය අතුල හැකිය.